නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ එවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහරති නිසිපතනී මිගදායේ తత్ర කෝ භගවා පංච වග්ගියේ භික්ඛු ආමන්තේසි වේ මේ භික්ඛවේ අන්තා පම්බජිතේනන සේවිතම්බා යෝචායං කාමේ සුකාම සුඛල්ලිකානුയോഗෝ හීනෝ ගම්මෝ භෝතු ඥානිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ත කිලමථානුയോഗෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අවස්ථාව ලබා ගන්න මේ ස්ථානේ මේ විදිහට ලබා ගන්න මේ පිටස එකතු කර ගන්න පුදුමාකාර සද්ධා පෙරට කරගත්ත ප්‍රයත්නයක නිසායි අපි මේ සවැත් නුවර මේක බරණැස ඉසිපතනාරාමයට මේ විදිහට රැස්ුනේ. ඉතින් අපි මේ වාඩි වෙලා ඉන්නේ පිරිසිදු භූමියේ. ඉතින් එතනදී තමයි මේ සරුවචන් වහන්සේ විසින් මම ওই කලින් මාත්‍රකාවසෙන් තියාගන්න ඉච්ච පාළි වාග්මාලාව ශ්‍රී මුඛ විවරණයත් සමගම සද්ධර්ම ශ්‍රවණී ආරම්භය සමගම දේශනා කරන්න යෙදුණි. චේතන ඇත්ත වශයෙන්ම මානව ඉතිහාසයේ පුදුමාකාර පිම්මක් ඇති වුණා. එක පැත්තකින් බලනකොට සරුවචන් වහන්සේගේ පැත්තෙන් බලනකොට අවබෝධය වගේම ඒ අවබෝධ කරගත්ත දේ sannivedanaya අතින් දෙකොණක් මේ සූත්‍රය හා සම්බන්ධයි. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ සූත්‍රය අපි මේ ඉදිරිපත් කරගත්ත සූත්‍රය කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා ප්‍රසිද්ධයි. ඒක විශාල වශයෙන් සම්බන්ධ වෙන්නේ මේ sannivedana ප්‍රශ්න. ඒක නැත්තම් කෙනෙක් කෙනෙකුට සමන්ට අවශ්‍ය කරන දේ අදහස හෝ මාරු කිරීම. ඉතින් යකින් බලනකොට එදා ඒ ඇති වෙච්ච වෙනස භූමිය දරාගෙන හිටියේ මේ බිම තමයි. ඒ සඳහා සර්වඥාන්සේ බොහෝම දුර බැහැරක ඉඳගෙන ඉඳලා බොහෝම කල්පනාවකින් තමයි මේ තනත් ඒකට ඒ ප්‍රස්තුත අශ්වග මහණු ඉදිරිපත් ඉදිරිපත් කරගෙන ඒ අවස්ථාව ලබා ගන්න. ඒ අවස්ථාව ලබා ගන්න සර්වඥාන්සේ තමන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ලද ධර්මය තව කෙනෙකුගේ හිත සුව පිණිස මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරන්න ගත්ත පෞද්ගලික තීන්දුවට සාක්ෂිකාරයන් වශයෙන් මේ පස්වග මහණුන් සම්බන්ධ කරගත්තට පස්වග මහණුන්ගෙන් ඒකට ඒ වගේ සුහද සාදර පිළිගැනීමක් නෙවෙයි තිබුණේ. ඒ මොකද ඒත්වත් එක්ක ඊට කලින් ඒ දුෂ්කර ලෙනේ දුෂ්කරවත කරමින් ඉන්න කාලේ ශාස්ත්‍රක මහණුන් මේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට දක්වපු ප්‍රසාද හැඟීම නෙවෙයි මේ වෙනකොට තිබුණේ ඒ සිද්ධාර්ථ තාපසතුමා ටිකක් ආහාර අරගෙන කය වඩාගෙන මැදුම් පිළිවෙතකට පැමිණීම මේ උපස්ථායකයන් වශයෙන් ඒ වෙලාවේ හිටපු පස්වක මහණුන් සැලකුවේ කාමසුකල්ලි කාණියෝගිට කියයි කියලා. එනිසා යත් කොච්චර ඒක සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කරාද කියනවනම් තනි කරලා අතහැරලා දාලා යන්න ගියා. මේ සිද්ධාර්ථ ගෞතමතුමා තමන්ගේ ආර්ය පරිශ්‍රණේ පාවා දුන්නා. අපි මෙච්චර කල් උදව් කරා. ඒ උදව් කර ඔක්කොම ලබාගෙන ඉඳලා දැන් මේ කායට තියෙන ආශාව නිසා ආයශරයක් කැම වඩාගෙන කාය තනවා වඩා ගන්න උත්සාහ කරනවා. අපින් නෑ ඊට පස්සේම සහයෝගයක් අපි මේ යාගේ රජකමටවත් උසස් කුලයටවත් නෙමේ සැලකුවේ මේ කරගෙන ගිය අත්කලමතාන් යෝගයට බර දුෂ්කර වතට සහයෝගයක්. නමුත් දැන් උනේ මොකද්ද? එයා ඒක අතහැරියා. ඒක නිසා අපි අතහැරලා දාලා යනවායි කියලා. සර්වඥ පද ප්‍රාප්තියට කලින්ම පස්වක මහණුන් ශේෂ්ත්‍රි භූමිය අරගෙන. ඇසේ සර්වඥ වහන්සේ ආලාර කාලාරම උත්කාරාම පුත්‍රාදී ඒ සුදුසුයි කියලා හිතන ධානලාභී තපස්සරු ගැන හොයලා බලලා යැතු නැති නිසා මේ Taman එක්ක බොහෝ කල් ඇසුරු පිසු ඇසුරු කරපු හඳුනන පස්වක මහණුන් තමයි අරමුණු කරගත්තේ. අරමුණු කරන මේ ආවට පස්සේ මෙච්චර දුර ගමන් වැඩ පයින් මේ වැඩම කරාට පස්සේ පස්සේ මම දකුණකොටම හිතුවේ කිව්වේ මේ සිද්ධාර්ථ ගෞතමතුමා රජපෞලි ඉපදිච්ච කුමාර සැප විඳපු රාජකන්‍යාවන්ගෙන් පෝෂණය ලැබිච්ච කෙනෙක්. එයාට කවදාකවත් මේ තපස් ජීවිතයක් ගලපෙන්නේ නැහැ. යාට ගැළපෙන්නේ මේ වගේ සුකුමාර ජීවිත තමයි. ඒ වගේම අතවැසියන් සහිත ජීවිත දැන් මෙයා මේ අපි ළඟට එන්නේ අපි අතවැසියන් වගේ තියාගෙන අර කරපු ප්‍රයත්නය අතහැරලා දාලා රාජිත නමුත් කාමසුකල්ලිකාණ යෝගයෙන් සහයෝගය ලබා ගන්නයි. යාගේ කුලයට නැමෙන්නෙත් නැහැ. අපි යාගේ ඒ අදහස් වලට කරු කරන්නේත් නැහැ. ඒක නමුත් අපි රාජකුලයේන කෙනෙක් නිසා කකුල් දෙක හොදන්න වතුර ටිකක් විතරක් කියමු. කැමැති නම් කකුල් දෙක හොදන්න වාඩි වෙච්චා. ඒ කතිකාවත පිළිබඳව අපි ඔය දහම් පාසල් පොත්වල පවා සඳහන් කරලා තියෙනවා. නමුත් ළඟට එනකොට එනකොට සර්වචනාංශගේ තෙද නිසා මේ අත්ෝ එක්කෙනෙක් ඉදිරියට ගියා, තව කෙනෙක් පාත්‍රය අතර ගත්තා, තව කෙනෙක් කකුල් හේරුවා, තව කෙනෙක් කාසිනක් වෙනෙවුවා, තව කෙනෙක් කකුල් දෙක පියලා වඩා හිඳවන තරමට යතෝ මත්වීමක් කියලා තියෙනවා. ඊට පස්සේ සර්වචනාංශේ ඒ පස්වක මහණුන් මිත්‍ර ස්වරභාවයෙන් යාළුවා කියන ආමන්ත්‍රණයෙන් ආමන්ත්‍රණය කරනකොට උත්සාහ කරලා තියෙනවා එහෙම ආමන්ත්‍රණය කරන්න එපා. මම ඔයත් අන්න බණ ටිකක් කියන්න හදන්නේ කරුණාකරලා වාඩි වෙලා බණ ටිකක් අහන්නයි කියලා. එතකොට මේ පස්වක මහණුන් පැහැදිලිව ප්‍රතික්‍රියා කරලා තිනවා අපි ඔක්කොම එක මට්ටමේ එක්කෙනෙක්යි තව කෙනෙකුට බණ කියන්නේ. අපි කැමති නෑ එහෙම මේ ශ්‍රමණ සිද්ධාර්ථ ගෞතමතුමාට විශේෂයෙන් සලකන්න කියලා. තුන් සැරයක්ම බණ කියන්න වාඩි වෙන්නේ කියනකොටම tempat වෙලා සාදුකාරයක් දෙන්න කියලා දැන් කාලේ කියන්නේ. ඒකට කැමති උනේ. ඒ හැම වෙලාවෙදීම කිව්වේ ඔය වැරදිච්ච කෙනෙක්ගේ වැරදිච්ච කෙනෙක්ගේ බණ අහන්න ඕන කමක් නැහැ කියන එක තමයි වෙන්නේ. ASCII සර්වචන් වහන්සේ අත්ංගේ තියෙන කලේ මුණින් නමලා තියෙන වෙලාවට වතුරක් කරන්න බැරුව වගේ ඒ වැරදි ආකල්පේ නිසා ආකල්පේ විනාශ කිරීමට අලුත් ක්‍රම වේදයක් යොදන්න සිද්ධ වුණා. දැන් යව්වා මම කවදාකවත් ඊට පස්සේ මීට ඉස්සර දවසක ඔයත්ොත් එක්ක මෙච්චර කාලයක් එකට ගත කරලා තියෙනවා දිවෙන් දිව ගාගෙන මම කවදාකවත් මේ මේ මට භාවනාවේ ප්‍රයෝජන ලැබුණා මට මේ මේ ආකාරයෙන් ආලෝක ලැබුණා මට මේ මේ ආකාරයෙන් ධ්‍යාන ලැබුණා මට මේ මේ ආකාරයෙන් විපස්සනා ඥාන ලැබුණයි කියලා කියලා තියෙනවා. එතකොට මේ පස්වගමන මොනේ මොන බලාගත්තලු මොකද ඒ තරම්ම නියතමානී උතුමේ අපිත් එක්ක ඉච්චර භාවනා කරලා කවදාකවත් තමන්ගේ අත්දැකීම් කතා කරලා නැහැ. ඉතින් සර්වඥයන්සේ අහලා තින ඇයි මම එදා ඔයත් අන්න එහෙම කිව්වේ නැත්තේ? ඉතින් උත්තර දෙන්න බෑනේ සපතම ඒතර කියලා තුන මයි ළඟ තිබුණ නැති නිසා. මං අද ඇයි ඕගොල්ලන්ට වාඩිලා බණ අහන්න කියන්නේ? අද මයි ළඟ තියෙන නිසා. අන්න මේ වචනේදී තමයි ඒ අශෝක මහණුන් නැවත සලකා බැලීමක් කරලා තියෙන්නේ මේ පුද්ගලයාට අහුම්කම් දෙන්න වඩිනවා කියන්නේ. ආන්නේ ඒ යොමුෙන් පස්සේ තමයි මේගොල්ල මේ ධර්ම චක්කපවත්තන සූත්‍රයේ පසුබිම සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ සරුවචන් වහන්සේට සිද්ධ වුණේ තමන් වහන්සේ විසින් ඒ ලබාගත් ආ වූ ඒ සුවිශේෂ ඥානය ඒ ඥානය බලා ගන්න ලබා ගන්න කැමැති නමුත් තාම නොලැබිච්ච මේ පිරිසට sannivedanaya කිරීම. ඒ sannivedanayeදී එවම් මේ සුතං ඒකං සමයං භගවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේක සංගායනාවට නගන වෙලාවේදී එක් සමයක් කී භාගතුන් වහන්සේ විසින් මේ වර්ණසී ශිපතනාරාමේ ඉඳලා මෙන්න මෙහෙම දෙයක් දේශනා කරා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සංගායනාවට නගනවා ඊට පස්සේ හඳුනා දීමෙන් පස්සේ ਸਰවචනාංශේ අශෝක මහණුන්ට ආමන්ත්‍රණය කරනවා භික්ඛ වේකී ඒවම් මේ ස්මයකන් සම්යම් භගවා බාරාණසියන් විහෙරති ඉච්ඡපතනේ මේකදායේ අත්‍රෝ පංචවග්ගිය බිකු ආමන්තේති. ඉතින් එතකොට අපි දන්න ක්‍රමයේ හැටියට පස්සක මහණුන් භික්ෂුත්ව ලැබලත් නැහැ, උපසම්පදා ලැබලත් නැහැ, ඊස බාලත් නැහැ, සිවුරු ඇඳලත් නැහැ. මොකද සර්වඥාන්සේ සුද්ධ වශයෙන් ආමන්ත්‍රණය කරනවා භික්ඛවේ කියලා. ඉතින් ඒක අනික් සූත්‍ර වල ගැලපෙනවා. මොකද අනික් සූත්‍ර වල ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුන් වහන්සේලා ප්‍රදාන කරගත්ත සිවණක් පිළිසෙට. මෙතන ඉන්නේ Tamanට උපස්ථානය කරපු ඒ කිසිපස් දෙනෙක්. අපි කියන තපස්රු පස් දෙනෙක් කියලා. නමුත් මේ නිසා අසුකාදීන ආචාර්යවරු පෙන්ලා දෙනවා මේ බික්කු කියන නම සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනා වූ කාටත් යොදන්න පුළුවන්. ඒ අතින් බලනකොට සරුවචන් වහන්සේට තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් වනගත වෙලා භාවනා කරන පිරිසක් වශයෙන් බික්කු කියන නම ආමන්ත්‍රණය කරගන්න පුළුවන් වුණා. ආමන්ත්‍රණය කරපු ගමන්ම සර්වතනසේ ශ්‍රී මුඛයේ අරපු ගමන්ම කියන්නේ ද්වේමේ බික්කවේ අන්තා. මානෙනි අතහල යුතු පැත්ත කියන එක කියන්නේ අතහල යුතු කියන එක අපි වරහන් ඇතුලේ දාගත්තොත් මානෙනි මට පේනවා අන්ත දෙකක්. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ පැවිද්දකු විසින් නැත්නම් සංසාර බය දක්නා විසි දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනෙක් විසින් අතහල යුතුය. නසේවිතබ්බසේවිත සේවනය කරනවා කියලා කියන්නේ ඇසුරු කරනවා කියන එක. නසේවිතබ්බා කියලා කියන්නේ ඇසුරු නොකළ යුතුය කියන එක. ඉතින් ඒක නිසා බැලුව බැලමඩ බේනේ නැචාර්ත ධර්මයක්. දැන් ලෝකයා විසින් පාවිච්චි කරන ධර්ම දෙකක් ප්‍රතික්ෂේප කරනවා. කිසියම් වග විභාගකින් තොරව කියනවා මට අන්ත දෙකක් පේනවා. ඒ අන්ත දෙක නොසැවිය යුතුයි. ඊට පස්සේ වර්ණ කරනවා. ඒක අන්තදික මොකද්ද? කාමී සුඛං කාම සුඛලි කාම යෝගෝ කාමේ ක්‍රේ කාම සුඛේ එදී ගන්නා වූ යෝගයක් යෙදීමක් තියෙනවා. ඒක දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒක අන්තිමට කාමයේ යෙදෙන වෙලාවදී බොහොම සුහද බැඳිච්ච ආශාවක් ඇති කරාට අවසානයේ පුදුමාකාර දැරීමකට ලැබෙනවා. ඒක නිසා මේ අත්ති කාමසකල කාණ යෝගේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංයුතේ ආර්ය ධර්මිකුත් නෙවෙයි අනත්තේ පිළිද පිළිචනවා. ඉතින් අපි අද ගත්තොත් අද තියෙන සමාජයේ මේ බව නොදැනනම් නෙවෙයි. මේ කාමයේ පිටිපස්ස යන පිළිස මේ බව නොදැන නෙවෙයි. නම් ඒක දැනගැනීමේ ප්‍රමාදය නිසා මදය නිසා මදය ප්‍රමාදී කියන කාරණා නිසා මේ කාමයේම යෙදෙමින් මේ දුක්කම වඩනවා අනාර්ය බව දැනගෙන අත්ත් සංහිතාවක් නේ අනත් සංහිතාවක් දින බවක් දැනගෙන මේ කාමයේ පිටිපස්සේ දුවන ගතිය අනුව තමයි අද අපි ලෝකේ පළවෙනි ලෝකේ රටවල් දියුණු රටවල් දෙවෙනි ලෝක තුන්වෙනි ලෝක ආදි වශයෙන් ආර්ථික උපමාන දාගෙන කටයුතු කරනකොට මේක තමයි අතහැරිත පරිපත්‍ය. ඒ අතහැරීම නොවෙන්නේ මදයක් ප්‍රමාදයක් නිසා. ඉතින් යම්කිසි කෙනෙක් සූත්‍රාන්තයේ අවසානයේ දක්වන විදිහට මේ මදයට ප්‍රමාදයට ලක් නොවි ඇත්ත ඇත්තේ දක්නා සුදුව දැනගත්තොත් අන්තිමට නැත්නම් මේ සංසාර දුකේ යෙදিলা ඒක ආධිනව දැනගත්තට පස්සේ සබොචනංශ කියන්නේ පිළිගන්න. එතකම අපි හිතනවා මේ කාම ගවේෂණය මේ පිටිපස්ස පිළිබඳ යෑම අපි එක එක්කෙනෙක්ගේ මානවයිති වාචකම පුද්ගලිකව අපි කළ යුතුයි. ඒ අනුව අපිට අභියෝග තියෙනවා අපි අභියෝග ජය ගන්න ඕනේ. අනිත් සියලුම ආධ්‍යාත්මික කටයුතු පැත්තක දාලා අපි මේ කාම පිටිපස්ස යනවා. ඒකට කියනවා මදේ කියලා. ඒ නිසා ඒක මේ මත්පැන් පානීය සිදුවෙන එකක් නෙවෙයි. ඔක්කොම ඉන්නේ දීලා. ඔක්කොම ඉන්නේ මත් වෙලා තියෙන්නේ මේ කාමේ හොයාගෙන. ඒ වගේම ඒකේ ආධිනව දැනගන්න පමණයි. ප්‍රමාදයටපත් වෙලා මදේකත් ප්‍රමාදයටපත් වෙලා කියනවා. ඉතින් ඒක කතා කරන්නේ ඉස්සර කියන්නේ කාමයේ කියන ආධිනව. එහෙම නැත්නම් යෝචාන අක්ෂකේකට යෝගේ ආත්මේ ක්ලන්තේ කිරීම ආත්මේ ක්ලාන්ත කිරීමේ වැඩ පිළිවෙල කරන දුක්ඛෝ අනහයෝ අනත්ත සංහිතෝ ඒක දුකට හේතු වෙනවා මුලින්ම දුක අත්කීමතාවෙන් විතර කියන මුලින්ම දුක අනර්ථයේ පිණිස හිටිනවා ආර්ය වෙන්නේ නැහැ. ඉතින් ඒක සාමාන්‍යයෙන් බැලුව බැලමට පේන්නේ ඉන්දියාවේ විතරක් තියෙන එකක් කියලා. මිනිස්සු මේ රුක්ෂ ප්‍රතිපදා පදින කරන්නේ ඉන්දියාවේ විතරක් තියෙන නැත්නම් සර්වචනාසිය ආය අවුරුද්දක් කරපු දුෂ්කරවත දැන් මොනක් ඉන්දියාවේ පේන්න තියෙනවා. එක එක ඉන්සිනාසලා එක එක ක්‍රමවලට ආත්ම පිරිසුදු කිරීම සඳහා පංච ක්‍රමයකට වගේ හොඳට මීර පායන වෙලාවක ඉරිමල හතරක් අතර පැත්තේ දැවෙද්දි මැද ඉඳගෙන තපස් වශයෙන්ම මේ තාමලා කෙලෙසයි කරන්නේ. එහෙනම් නිර්වත්ව ඇතිලෙනවා විවිධ වර්ග නමුත් ඒක ඉන්දියාවට ආසියාවට සීමා වෙච්ච එකක් නෙවෙයි බටහිර මානසික විද්‍යාව ඇතුළත උනන්නේ ඒ තමන්ට දුක් පමනවා ගැනීම මානසික රෝගයක් සෑහෙන පිළිසිතර තියෙන බව බටහිර මානසික විද්‍යාවේ වැඩටම තේරුම් ගන්න තියෙනවා සැඩිස්ටික් මේ මැසචුසෙට් මේ මනිතුක් කරන ගැනීම මානසික තත්ත්වය. ඉතින් ඒක සාමාන්‍ය ප්‍රමාණකරණයේදී සර්වඥාන්සේ ප්‍රමාණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මනුෂ්‍යෝ මේ ලස්සන පිළිමට ලස්සන හැඟුමට ලස්සන දේවල් වලට රූප ප්‍රමාණයේ වශයෙන් තමයි ඉස්සලම ප්‍රමාණ කරන දී දෙන්නේ ඒකෙන් තුන් දිනක් ඇත්තොත් දෙන්නේ ඒ ලස්සන බවට, ලස්සන පෙනුමට, රූපයට ප්‍රමාණ කරනවා. ඒක තමයි අද සංගීත ලෝකේ, එහෙම නැත්නම් අපි ගත්තොත් සාහිත්‍ය ලෝකේ ලස්සන තියෙන ළමකම ඊට පස්සේ තියෙන ලෝක ප්‍රමාණ කියලා එකක්. ලෝක ප්‍රමාණ කියලා කියන්නේ රූප පිළිබඳ රකින්න කරන කෙනාට පස්සේ යන කියන්නේ. රූප පිළිබඳ වලට ආධ්‍යාත්මිකවක් වෙනවා. ආගමික වටිනාකමක් දීලා වඩා රූක්ෂ ප්‍රතිපත්ති රකින්න එකනා වඩා උසස් කෙනෙක් විදිහට සලකනවා ඒකෝචාරය මාංශලා පින්නනවා තුන් දෙනෙක් දෙන්නෙක් රූපෙට අහු වෙනවා නම් පස් දෙනෙක්ගෙන් හතර දෙනෙක් රූක්ෂ ප්‍රතිපත්ති වලට අහු වෙනවා ඒ කියන්නේ තමනුත් රූක්ෂ ප්‍රතිපත්ති වල කැමති ආත්ම ප්‍රමතයක ආත්ම ප්‍රමතය කරන කට්ටිය බොහොම ශ්‍රේෂ්ඨයි කියලා හිතලා සලකන ගැටියක් තියෙනවා ඒ ප්‍රමාණ කරන්නේ වගේම තව ප්‍රමාණ සූත්‍රයෙන් ගත්තොත් එන්න ගොහසක් ප්‍රමාණය කියලා එකක් තියෙනවා. මේ රට්ටු ජනමාධ්‍ය කවුරුට හොඳයි කිව්වහම ඒක පිටිපස්සෙන්. වාපියක් නෑ මොකක්ද කියලා. ඒ ගොහසක් ප්‍රමාණය පෙන්නන්නේ 10ට 9 දෙනෙක් අහුවෙනවා. තුන් දෙනෙකුට දෙන්නේ රූප ප්‍රමාණයට අහුවෙනවා. පස් දෙනෙකුට හතර දෙනෙක් ලෝක ප්‍රමාණයට අහුවෙනවා. සූක්ෂ ප්‍රතිපත්තියට 10ට 9 දෙනෙක් මේ ගොහසකට අහුවෙනවා. ජනමාධ්‍යට අහුවෙනවා. ලක්ෂයකට එක්කෙනෙකුට කරන්නේ කියලා කියන ධර්ම ප්‍රමාණය තේරුම් ගන්න. මේකයි කල යුත්තේ කියලා ධර්මයේ තේරුම් ගන්න ලක්ෂිකයකට බෑ. ඒ අනුබන්ට ඉන්දියාවෙත් එකයි, බටහිර ලෝකෙත් එකයි. ඒ රූක්ෂ ප්‍රතිපත්ති වලට අවුත්ලික මානසිකත්වයේ තියෙන යම් යම් බැඳෙන ගති සමාජයේ ඒ දෙක සර්වඥංශ පෙන්වන්නේ නොකල යුතු වැඩ විදියට. ඒ නිසා බලනකොට විතුවක් තමයි සංසාරේ ගත කරපිට එහෙම නැත්නම් ඉන්දියානු ඒවා කරකවච්ච පරි සමාජ ක්‍රමයේ හරියට දෙකට බෙදලා දෙකම විනායි. දෙකින්ම වැඩක් නැහැ කියලා කිව්වා. ඒක පේන්නේ නාස්තික විදියට. ඒක පේන්නේ තියෙන දෙයක් විශ්ලේෂණයක් කිරීමක් විදියට. උගෝවන්ති අනුපගම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අනුසම්බුද්ධා. මේ අන්ත දෙකටපත් නොවි මැද ප්‍රතිපදාවෙන් තාගතයන් වහන්සේ අභිසම්බෝධියටපත් උනායි කියන්නේ. එතකොට මේ මැද ප්‍රතිපදාව තේරෙන කළ හැකි කළ එකම එකක සර්වඥාන්සේ කරා. මෙද ප්‍රතිපදාවේ අසක මහන්නුත් නැහැ. කාමික පරිකාරකයක් එදිච්ච කතියක් නැහැ. අත්‍යකම තනිච්ච කෙනෙකුත් නැහැ. ඒක නිසා සර්වඥාන්සේ බුද්ධත්වය බුද්ධ ධර්මය ඊගාට සංඝයත් මෙන්නේ මේ මැද පිළිවෙත කියලා මේතු ආකාර ලෝකෙට හඳුනාගන්න නැති සම්දර්භයක් හරහා මේ දුක කෙලවර කිරීම සාස්ත්‍රය සංසාර විස්තර කිරීම සමාජ ප්‍රශ්නය දුක පිළිබඳ විග්‍රහයක් කිරීමටයි ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. ඒ නිසා ඉස්ලාම කන්නේ නොකල යුතු පැත්ත අයින් කරලා ඊගාට ඒකෙන් ඇති වෙන කුතුහලය හරහා ඒකෙන් ඇති වෙන උනන්දු හරහා තමයි කල යුක්ත පෙළලා දෙන්නේ කල යුක්ත වශයෙන් පෙළලා දෙන්නේ මධ්‍ය ප්‍රතිපදාව. ඉතින් මේක බටහිර ආකල්පයෙන් බලනකොට නරක පැත්ත පෙන්ලා දීලා හොඳ පැත්ත පෙන්නනවා. මේකේ හාත්පසින්ම වෙනස් එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් වල දෙන්නේ පුළුවන් තරම් හොඳ පැත්ත පෙන්නලා මිනිස්සු අල්ලනවා නරක පැත්ත එක්ක නොකියන්නේ. ඒ නිසා අද කරන දේශනවල අද කරන ව්‍යාපාරවල අද කරන මේ ප්‍රචාරවල තියෙන්නේ මේ සම්පූර්ණ තමයි විකුණන හදන බඩුව පිළිබඳව ಗುಣ විස්තර කිරීම. ඒ අනුව තමයි ඔය මැනේජ්මන්ට් ටෙක්නික්ස්, ইনফরমේෂන් ටෙක්නොලොජි, ඊව නැත්නම් මේ පිළිස් පරිපාලනය, නායකත්ව පුහුණුව, මිනිස්සුගේ ගුණ වර්ධනය ඔක්කොම යන්නේ ඔන්න විදිහට සීනි බෝල කැටලේ. මොහොත සත්‍යයට බහිනකොට සර්වඥාන්සේ යොදාගෙන තියෙන වක්‍රමය ඉස්ලාම යම් කිසි කෙනෙකුට අන්ත දෙක තේරුම් අරගෙන අන්ත දෙකේ වැරද්ද දැක්කොත් පමණයි එවැනි කෙනෙක් සුදුසු වෙන්නේ මධ්‍යම ප්‍රතිපදා කියන විමසා බලන්න ඒ විතරක් නෙවෙයි. ඒකට අපකප වෙන වැඩක්. ඉන්සාරියතේ අලු දෙක දෙකට ඇරලා මැද පෙන්නනවා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි සර්වඥාසේදී පෙන්වන්නේ මධ්‍යම ප්‍රතිපදා විදියට මේ සූත්‍රය තමයි ඉස්ලාම කොහොමද පළවෙනි සූත්‍රය මධ්‍යම ප්‍රතිපදා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය බවත් ඒකම තමයි බුදුජානනාථගේ ආර්ය සත්‍යහත සත්‍ය හතරේ අවසාන සත්‍යය. නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වශයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ සර්වඥාන්සේ හදාගත්ත ඉදහරා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඉස්ලාම් වතාවට අඳුනාදීමක් කරනවා. මේ ලෝකයේ කැමැති වුණත් අකමැති වුණත් අවබෝධ කරගත යුතුයි අවබෝධ කරගන්නා විසින් ඉස්සල්ලාම මුණ ගැහෙන මුණ ගැස්වගත යුතු සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. ඉන්සයි දුක්ඛ සත්‍ය වර්ණගා ගන්න නැතුව කවුරු හරි දුක දුරවන් කිරීමක් ගැන හිතනවා නම් එහෙම නැත්නම් ඔය කියන සපක් වීමක් ගැන හිතනවා නම් කවදාකවත් රෝග නිర్ణයක් කරන්නේ නැතුව රෝගියාට බෙහෙත් කරන්න හදනවා. ඒක නිසා දුක්ඛ සත්‍ය පිළිබඳව පිළිහිදුවක් පැහැදිලිම නිර්වචනයක් වෙනවා. ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, මරණ දුක්ඛ, මරණ දුක්ඛ යම් ඒ සංපයෝග දුක්ඛ, ඒ විපයෝග දුක්ඛ, යම් පිටචනරබතම් දුක්ඛ, සංකිට්ඨේන පංචපාදානක්ඛන්ද දුක්ඛ. ඒකට ඒ දුක්ඛ සත්‍ය වරණගෙන කොට ආත්පසින්ම මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව ඇති ඇලීම බැඳීම සම්පූර්ණ දුකක් කියන වරණගුවම ආත්ම අධ්‍යක් ඇතිද නැතිද කියලා පිළිගන්නා වගේම බෞද්ධයන් අතර පවා තමයි බෞද්ධය කියන ගන්න අතර තමයි මේ manussත්ති බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් ඒකන දිවනාචය කය මන අංග පුලාවක් සහිත පිටිච්ච ලොකු දෙයක් ඒක පෙර කරපු පිනක් ඒ නිසා ඒක ආශාවෙන් අල්ලපදාගත්තට කමක් නෑ කියනවා මිශ්‍ර අදහස් වල තමයි බෞද්ධය ගත කරන්නේ. අන්නේම ගත කරන බෞද්ධයෙකුට මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව නැත්නම් උපාදානස්කන්ධ පහට තියෙන ඇලීමම දුකක් කියලා පෙන්වන කොටක්. අර කාන්ත කිලමතාන යෝග මානසිකාලිකාන යෝගී කියන පතු කහලා පෙන්වනවා වගේම මේක ඉතාමත් අමාරු දෙයක්. මගේ ජීවිතේ මම දැකලා තියෙන්නේ ඒ උපාදානස්කන්ධ පහ පිළිබඳව ඇති හැටි දැකලා ඒකේ තියෙන දුක්ඛ ස්වરૂපේ දකින්න පුළුවන් එකම උපක්‍රමයේ විපස්සනාම පමණයි විපස්සනාවේ මෙපිට දානය ගත්තත් සීලය ගත්තත් සමාධි භාවනා ගත්තත් ඒ හැම එකේම ඇලීමේ පක්ෂය ආත්මය ඇතයි කියන පැත්ත සාස්වත දිට්ඨියට බරගතියක් තියෙනවා විපස්සනාවේදී විතරක් එවැනි සාස්ත්‍ව දිට්ඨියකින් ඇතයි කියන පැත්තෙන් සැප හොයන පැත්තෙන් ගිහිලා ඒ සැපය පිළිබඳව ස්වාධීනව නැවත බලලා සැපයි කියලා යමක් හොයාගත්තා නම් ඒ සියල්ලම දුකයි කියලා ව්‍යාකරණය අලුත් සංඥාවක් අලුත් සංවේදනයක් කරනවා මම හිතනවා මානව මනසේ පරිණාමයේ ඉතාමත් වැදගත් සංස්ථානය තමයි මෙතෙක් Taman හරියයි හොඳයි ඉෂ්ටියයි නිට්ටයයි සුඛයි සුබයි කියලා ගත්ත දේ ඒක අනිත්‍යයි අසුභයි දුකයි අනාත්මයි කියන එක පිළිබඳව විප්ලවීය ස්වරූපෙට රැඩිකල් වාදී විදිහට ඒක අනිත් පැත්තට දකින්න තමයි ප්‍රශ්නාදී සිද්ධ වෙන්නේ ඒක මම හිතනවා ඒ වගේ මේ සුඛං සුභයි ආත්මයි කියලා හිතාගත්ත දේම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් ගන්න නම් මොන තරම් සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙනවද කියලා කිව්වොත් මොන තරම් කායික ශක්තියක් කායික සෞඛ්‍යයක් තියෙනවද කියලා කියනවනම් යම් කිසි කෙනෙක් මෙවැනි බාහිර කාර්යයකට කායික මානසික සෞඛ්‍ය නැතුව ඊයොත් භාවනා කිරීම නිසාම අමාරු වෙටෙනවා කියන එක මතක තියාගන්න. භාවනා කරන යෑමෙන් මානසික සාම තියෙන කෙනාට වැඩි වෙනවා. ඒකට සුදුසු පින්මදි ශරීර තියෙන කට්ටිය ශරීර සහලවන්න ගන්න. දඟලන්න ගන්න. හීලාඩි දාන්න ගන්න. ඒ නිසා ඒ මොකද ඒකට හේතුව අර නිත්‍ය සුඛ සුභ වශයෙන් තමයි සංනිවේදනය කරන දිරවගෙන අනුකේතක එක සාකච්ඡා කරමින් ආර්ථික දේශපාලන සැලසුම් හදාදා හිටපු කෙනා ඒ කරන සෑම දෙයක්ම දුකක් බවක් අනිත්‍ය බවක් අසුභ බවක් අනාත්ම බවක් තේරුම් ගන්නවා කිව්වහම ඒක පේන්නේ භාෂා විවහාරයේ චපල බවක් විදියට. මේක කියූප එක නෑ කියන්නේ. ඒක නිසා තාර්කික මානසික ත්‍රිචී අධ්‍යාත්මයක් ක්‍රමයක් දිගේ යන කෙනෙකුට කවම කවදාකවත් මේ විපස්සනා කියන වචනේ තේරෙන්නේ නැහැ. විපස්සනා වැඩ කරනකොට ඒකට අනුග්‍රහ කරන ධර්මයක් නැහැ. ඒක නිසා සර්වඥාන්සිට මෙතනදී මේ අසක මහණන් වගේ සුදු පිළිසක් කරගෙන ඒ සඳහා අප වෙලා කට වෙලා වැඩ කරන පිළිසක් කරගෙන තීරු කර දෙන්න සිද්ධ වෙනවා දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය පිළිබඳව තියෙන මූලික කිව්වොත් මුල ධර්මානුකූලව ගැනීම දුක්ඛ සත්‍ය පිළිගැනීම තාමත් අමාරුයි මේක අද 2013 වෙනකොට තියෙන බුද්ධහම කියා බැලුවොත් එහෙම ඒකේ පැහැදිලිවම උගුරටෝරා බෙහෙත් කන්න හදන ගැටයක් තියෙනවා මේ බුද්ධහමකට අලවට්ටම් දාලා මේ බුද්ධහම පතුරවන්න බුද්ධහම දියුණු කරන්න කියලා අර පැංගිරි පෙත්තට අත්තකට දාලා දුක්ඛ සත්‍ය නැති කරලා මේකේ තියෙන මීරියාවක් ගැන කතා කරනවා. මගේ බුද්ධිලික තරහක් නැහැ මීරියාවක් ගැන කතා කරන්නේ. මොකද දානයේදී මීරියාව ගැන කතා කරන යුතුයි. සීලේදී කතා කරන යුතුයි. සමාධියේදී කතා කරන යුතුයි. විපස්සනාවේදී එහෙම මීරියාවෙන් පටන් අරගෙන මීරියාවෙන් ඉවර වෙන තැනකට ගියොත් සංඥාවේ කිසිම වෙනසක් වෙන්නේ ඒක නිසා ඉතෙක් මිහිරි කියලා හිතාගත්ත දේම තියෙන අමිහිරියාව එහෙම තමයි සුඛ සුභ නිත්‍ය ආත්ම සංඥාව අසුභ දුක්ඛ අනාත්ම සංඥාව පෙරලෙන්නේ මේ විපර්යාසය හැම පරියන්කේදීම සිද්ධ වෙනවා නම් නැත්නම් අපේ ජීවිතයේ සිද්ධ හැම සාමසිද්ධියකම හැම හමු වීමකම හැම දෙයකදීම අපිට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් අන්න ඒකෙන් තමයි අපිට මේ දුක්ඛ සත්‍ය කියන එක හොයාගෙන යන දෙයක් නෑ. හැබැයි දුක්ඛ සත්‍යෙන් පැනලා යන්න දෙනවා. මෙච්චර පේන දුක්ඛ සත්‍ය හොයාගෙන යන්න දෙයක් ඇත්තේ නෑ. දුක්ඛ සත්‍ය මුර්ර කාලා දීගල හැඳ වෙනකම් පෙන්වන්න හදනවා. ආත්ම සංඥාවේ නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුඛ සංඥාවේ දෙකනක පෞද්ගලිකව ගන්න. මේ කවුරු හරි මට කරපු දෙයක් එතනම සීල අඩුපාඩුවක් එතනම මගේ සතිය නැතිවීමක් කියලා මේක ආත්ම සංඥාවට දාගත්තොත් කවදාකවත් දුක්ඛ සත්‍යයේ නැවුම් ගතිය දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා දුක්ඛ සත්‍ය පෙන්ලා දීලා සර්වඥයන්සේ සඳහන් කරනවා ඒ දුක රෝගය අඳුනගෙන ඒ රෝගීට නිදානය ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ එකයි. ශ්‍රණාව විතරයි. නමුත් අසුකාලීන විශේෂයෙන්ම අවුරුදු 45ක බුද්ධ කෘති කියවල පස්සේ ඒකේ සූත්‍රගත සීලාමකට වහම්පහිතර වගේ පෙන්නන්නේ පෙන්නේ දුකට හේතු තෘෂ්ණාව වශයෙන්. නමුත් සූත්‍ර සෑහෙන කොටසක් තියෙනවා දුකට හේතු අවිද්‍යාව වෙනවා. දුකට හේතු දෙකක් තියෙනවා ආසන්න තණ්හාව ඈතින් තියෙන ගන්න තෘෂ්ණාව. මේ අවිද්‍යාව කියලා. ඒක කියන්නේ තෘෂ්ණාව ආනවගේ නම් අවිද්‍යාව තාත්තවගේ ඒ දෙන්නගෙන් ඇති කරන දේ තමයි සංසාර කියන්නේ. ඒ දෙන්න මරන්න ඕන. දෙන්න මරන්න. මරුවේ නැත්තම් මේ සංසාරයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා මේ දුකින් ගැලවෙන්න බෑ. ඒ නිසා අම්මා විතරක් මරලා බෑ. තාත්තත් මරන්න. ඉතින් නමුත් ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ දෙයක් ප්‍රමාණ කෙරුවොත් ඒකේ පුණ්‍ය සංස්කාරක සංසාර දුකට හේතු එකක් වශයෙන්. නමුත් අවිද්‍යාව සහ තුෂ්ණ වශයෙන් දෙකක් ගත්තොත් සර්වචන්ද පසු කාලෝ විස්තර කරපු චේතෝ විමුක්ති සහ පඤ්ඤා විමුක්ති කියන පුද්ගල දෙකොටාසය ප්‍රතිපatti දෙක පිවිසුම් මාර්ග දෙකක් විස්තර වෙනවා මම මේ ධම්මචක්කපවත්තන සූත්‍රය මුල් කරගෙන පසු කාලන සූත්‍රත් කලපා බැලීමට කරන ආරාධනාවක් කරන්නේ ඒක නිසා තෘෂ්ණාව දුරු කිරීමෙන් තෘෂ්ණාව දුකට හේතු වශයෙන් තේරුම් ගන්න එක විවක්ක කිරීමෙන් ලබන නිවනට කියන්නේ චේතෝමුක්තිය කියලා. අපිට කියන්න පුළුවන් එක සමත පූර්වංගම විපස්සනා කියලා. නමුත් සම්පතනාගේ ජීවමාන කාලය හදිස්සියෙන් අවුරුදු බුද්ධ කෘත්‍ය කරනකොට සීළු දිනාම නිවන් ලැබුවේ සමත පූර්වංගම විපස්සනා වෙන්නේ නෙවෙයි. තව විශාල පිරිසක් හිටියා විපස්සනා පූර්වංගම සමතියේ ඒ අතෝ මේ දුක දුකට හේතුව දෙකම අවබෝධ කිරීමෙන් ඒ පිළිබඳව අවිද්‍යාව දුරු කිරීමෙන් විද්‍යා විද්‍යා පහල කර ගැනීමෙන් ඊට වැඩිය සෙල්ලක්කාර ක්‍රමයකට ඊට වැඩිය ගුරු බෝධි ක්‍රමයකට මේ ශක්තිය අවබෝධ කරගන්න. නමුත් සූත්‍ර වැඩි ගන්නක බොහෝ තැන්වල සඳහන් කරලා තියෙන කුෂ්ණා පමණයි. ඒක නමුත් ඒ තෘෂ්ණාව පෙන්නකොට ඒ තෘෂ්ණාව ත්‍රිපරිවර්ත කරලා කාම සංඥා භව සංඥා විභව සංඥා කියලා තුනකට දාලා පෙන්නලා කියලා කියනවා. ඒ තෘෂ්ණාව මුල් කරගෙන සමත ක්‍රමයට එනතන චේතෝ විමුක්තිය නිවන ලබන පැත්ත ඕනෑම වැඩි කුඹල දැකීම නිසා අසුකාලීනේ සමබර භාවය නැතිවීම නිසා කාම සංඥා භව තණ්හා විභව තණ්හා කියන තුනේ කාම තණ්හා භව තණ්හාවම ලස්සනට විස්තර වෙලා කියනවා විභව තණ්හාව කියන එක වර්ණ කියලා නෑ විභව තණ්හාව සාපය මුස්පීන්තුකම කාලකන්නිකමක් විදිහට කොම්බලා තියෙනවා ඉතින් විභව තණ්හා මොකක්ද කියලා තේරුම් අරගෙන ධර්මය ඇත්ත දුක අවබෝධ කිරීමට නම් අවිද්‍යාව හරහා විද්‍යාව අවිද්‍යාව නැති කිරීම කරා යන විද්‍යාව හරහා තමයි ඒක තේරුම් කරලා දෙන්න තියෙන්නේ. ඒක නිසා අසු කාලීන අපි කිව්වොත් එහෙම 2500 පස්සේ ඇතිවෙච්ච බුද්ධ ධර්මයේ දැන් ඇවිල්ලා තියෙනවා යම්කිසි ප්‍රබුද්ධ මට්ටමකට මේ විභව තණ්හාව හරහා අද ලෝකේ තියෙන දුක අද තියෙන සමාජ තත්ත්ව හොඳට විග්‍රහ කරන්න පුළුවන් විශේෂයෙන්ම උගතුන් අතර විශේෂයෙන්ම ජීවය සම්මත සමාජ ජීවත් වෙන කෑම ඉදුම් මිටෝ ඇඳුම් පැළඳුම් අධ්‍යාපනය සාමාන්‍ය කෙනෙකුට වැඩිය ලබාගත්ත ජීවිතයේ යම් ප්‍රමාණයක් සාර්ථකත්වය ලබාගත්ත උගදෙන දුක් විඳින්න විභව තනවා කහතන්න බව තන්න අර අනෙවි ඉතින් ඒක විස්තර කරනකොට හරි වැදගත් පැත්තකට දොරාරින්න වෙනවා මේ වංචනික ධර්ම වලට. මේ ශාකපති වලට. මේ මායාවල් ගැටවලට. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට තව කෙනෙකුට හේතු වල දෙන්න උනොත් අපි මේ විඳවන්නේ වංචනිකත්වය හරහා අපි මේ විඳවන්නේ ශාකගති නිසා අපි මේ විඳවන්නේ මායාවී ගති නිසා කියලා තීරුම් කර කර දෙන්න විශාල ප්‍රතිබල ශක්තියක් ඕන. විශාල වික්ත කරක් ඕන. මොකද මේවා ක්‍රියාත්මක වෙන්නේ තණ්හා වගේ කෙලින් නෙවෙයි. මේ ක්‍රියාත්මක වෙන්නේ වංචනික කර්මවල වලට. ඒවට කියන්නේ විපල්ලාස කියලා. විපිරියාස කාරණා කියලා. නමුත් යම් කිසි කෙනෙක් ඒක ප්‍රබුද්ධ මනසකින් තමන්ට හරවගත්තොත් මම මේ කරන වැඩවලදී දවසකට නැත්නම් සියයට කීයක් දැනගෙන වංච කරනවද නැත්නම් මාතුලේ වංචාව සිද්ධ වෙනවද දැනගෙන මම ශතගති කරනවද නැත්නම් ශතගති මගේ මේ ජීවන රටාවත් එක්ක ඉලීම කියලා එනවද මායාවී ගති කොච්චරක් අපි දවසට මානකට උඹලකට දාන්නා වගේ දා ගන්නවද ඒ නැත්නම් ඉබේනවද කියලා අන්න ඒ පැත්ත බලනකොට තෘෂ්ණාව ඒක හේතු වශයෙන් ගන්න සූත්‍රයේ යටිපැත්තක් මතක කරගන්න වෙනවා මේ කිෂ්ණව ධාති තුනක් තියෙනවා කාමතරණා භවතරණා විපවතරණා කියලා. උගත් සම්මත ලෝකවල අපි කියනවා පළවෙනි ලෝකේ රටවල් වල දුක ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කාමතරණා වෙන භවතරණාට වඩා විපවතරණා. ඉතින් ඒක ඉස්ලාම දේශනා කිව්වේ සර්වචන් වහන්සේ තමයි. නමුත් අවාසනාවට වගේ බටහිර මානසිකත්වය මානසික විද්‍යාව ඒක තේරුම් ගත්තොත් ඒකට හරියට තාම තේරුම් අරගෙන නැහැ ඒ මෙතෙදි වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියන එක. ශකගති මායාවගති වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක මෑත යුගයේ මේ වෙනකොට විපස්සනා වහරහා බොහොම නම්බුකාර විදිහට මේ තියක් උඩ නම්බුකාර විදිහට කතා කරන්න පුළුවන් තරම් තොරතුරු දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ භාවනා කරන කෙනෙක් ඒ භාවනාව කියන ඉඳගෙන කරන භාවනාව සක්මන් කරන භාවනාව ඉදිරියට කරන අප්‍රමාදය පිළිබඳව හැකියාව ආවට පස්සේ ඒ කෙනා මේ වංචනික ධර්ම ශකටාක මායාවී ධර්ම තේරුම් ගන්න. තවදුරටත් භාවනාවෙන් ලැබෙන පිටුවහලක් නැහැ. එතෙන්දී යාට සම්මාදිට්ඨිය පිටට. එතෙන්දී යාට සක්කාය මේ යෝනිසමංචකාරය පිටන්න ඕන. ඒකෝ මේ කරන භාවනාවත් එක්ක සමගාමීව අවශ්‍ය කරන යෝනිසමංචකාරය අවශ්‍ය කරන සම්මා දිට්ඨිය සමහර විටක බණ අහනකොට සිද්ධ වෙනවා. සමහර ලාට ධර්ම සාකච්ඡා කරනකොට සිද්ධ වෙනවා. සමහර ලාට දෙන වැඩ වල අතපහ වෙනකොට සිද්ධ වෙනවා. අම්මජිවලදී සිද්ධ වෙනවා. ඒක නිසා උපමාවකට කියනවා මේ තෘෂ්ණාව දුරු කිරීමේ සසර දුක් ගෙවන් කිරීමේ වැඩ පිළිවිලි ක්‍රමික අනුපූර්ව ගතියක් තිබුණට අවිද්‍යාව දුරු කිරීමේ සසර දුරු කිරීමේ වැඩ පිළිවිලි සමානට විශාල දෙයක් පනිනවා හරිම අතාර්කිකව හරිම පසුවීමට සාධාරණ නැතුව ඉතින් ඒ වගේ සිද්ධි අනන්ත බුද්ධ චර්චේ සජීවී කාලේ අවුරුදු 45 කට වෙලා. ඒක විස්තර කරන්න බෑ අර ක්‍රමිකව තෘෂ්ණාව කපහරන කරන්න. මේක පේනදින එක තැනකට ආවට පස්සේ ඒ බුද්ධලේ භාවනා ධර්ම දෙපතින් සුත්‍රමේ ඥාන පුදුම පිම්මක් පනිනවා එක කුංජි සිද්ධියකින් සමහර ධර්ම සාකච්ඡාවක් සමහර බණකින් ඒකට ඒක මොකක්ද මේ යහනි විභව තණ්හාව පිළිබඳව කාම තණ්හා භව තණ්හා ආශ්‍රය විභව තණ්හාවේ තියෙන පිට නාස්නම දාගෙන අපි වාලෙක් වගේ නිහරකෙක් වගේ දාසෙක් වගේ බැලෙක් වගේ මේ සංසාර පවත්තන්න ජාති භෝකරන්න අපි මෙහෙම නැහැ ඒකෙන් අදහස් කරන්නේ මේ සංසාර වල කියනවා ජාති භෝකිරීම අකුසලයක් කියලා නමුත් විභව තණ්හා තේරුම් ගත්ත කෙනා ඒ කටයුත්තේ තියෙන මේ නපුරු ඒ තික්ත ගතිය නැති කරගෙන ඒ කටයුතු කළා තමයි ආධ්‍යාත්මික හදා ගන්න නැතුව ආගම ධර්මයේ කෙලස ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා විපස්සනා හරීම සෙල්ලක්කාරයි. නමුත් සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. මෙලොව උපදින ජන ප්‍රතිශතයෙන් කී දෙනෙක් මේ විපස්සනාට ප්‍රතිශේ සම්පත්තිය කියන්නේ කීදෙනෙක් සමවංගව භාවනා කරන්නට යනවාද කියන එක ඌමේකින් කන්ට උපත්ති ලක්ෂණද කියලා කියනවා. නමුත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ මත පිටින් කියවන යනකොට පේන්නේ තියෙන්නේ බුදු දනචේ දේශනා කළ දෙන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සමතයන්ට යෝගාවචි කොට වුණා. මොකද විමසන ඕනේ මනකට පේනවා අරකට ඉලියාන කියලා කියනවා. අන්නේ විදිහට දුක දුකට හේතුවක් පිළිනවට පස්සේ තමයි සර්වඥාන්සේ ඒ දුකට හේතුව නැති කිරීමම නිරෝධ සත්‍ය වශයෙන් පිළිගන්නවා. නමුත් පසු කාලීන අටකචාරී වහන්සේලාගේ මොකක්දෝ ක්‍රමයක් නිසා තෘෂ්ණාව දුරු කිරීමම නෙවෙයි නිවන කියන්නේ. තෘෂ්ණාව දුරු කරන කෙනා නැවත නිවන අවබෝධ කරගන්න ඕන කියන වගේ මේ අලුත් මොකක්ද කැලියෝගයක් දාගෙන කියන්නේ. ඒක සමහර විටක සමතය හරියට කම යහනික ක්‍රමයේ යන කෙනාට සාධාරණ වෙච්ච කරන්න පුළුවන් වුණාට විපස්සනා කරනකොට ඒ කෙනාට ඒ විපස්සනා පිළිබඳව ගැම්මක් ඇති කර දෙන්න, උනන්දුවක් ඇති කර දෙන්න, කුසල ඡන්දයක් ඇති කර දෙන්න ඒ කෙනාට ලැබෙන පරිණිවාණිය හෝ සෞපදේශේෂ නිර්වාණය වෙනුවට භාවනා කරන කරන වෙලාවෙදී ලැබෙන මේ తాවකාලිකව නැත්තම් ඒ චිත්තක්ෂණේ කියලා ලැබෙන මේ Nirodhaය නන්දු කරවලා මතු කරවලා දීලා ඒ ගැනීම තමයි විපස්සනාට ජලයේ පිටට කරන්නේ. ඉතින් විචිත්‍ර කියනවා නම් ඒ පරිණේෂණයකදී හම්බ වෙන සම්පතිසේ නිර්වාණයකදී හම්බ වෙන මේ නිවන නැත්නම් මේ Nirodha සත්‍යමත් හැම චිත්තක්ෂණයක් පාසාම තියෙනවා. සත්‍යමත් හැම චිත්තක්ෂණයක් පාසාම තියෙනවා. ඒක නැත්තම් කියනවා නම් අප්‍රමාදී වෙන්න මම දැන් මෙතන ගත කරන හුස්මාසකින් ගන්න ආශ්වාසය ප්‍රශ්වාසය පිළිවීමක් හැකියාවක් කරන හැම චිත්තක්ෂණයකම මේ නිවන් රස ඒ විමුක්තිය මේ Nirodhe තියෙනවා කියන එකට සම්ප්‍රදාන කුල බෞද්ධය කැමති නෑ. සම්ප්‍රදාන කුල බෞද්ධය කියන්නේ මේ නිවන හැල්ලුවට ලක් කරනවා කියන. නම් දහදේශනා කීපෙකදීම කරන්න සිද්ධ වුණා. මේ තදංග නිබුති කියලා එකක්. ඒ ඒ තැන ලැබෙන මේ නිවන අගේ කිරීමට දන්නේ නැතුව නිවන කියන එක පාට අකුණු විදියක් ගන්නවා කියන ගිය. වශයෙන් බලාපොරොත්තු වෙච්ච එක කවදාකවත් එතන එතන හම්බ වෙන ඒ මුදකලාව ඒ විවිධකය ඒ නිරෝධ වීම අඳුර ගන්න නිසා. ඒත්තු තමන්ගේම භාවනාව අනුන්ගේ අහන්න පුළුවන් කියලා මම ඉස්සරහට දයන්නේ මම පස්සට දයන්නේ මට දැන් ජීවුණක් තියෙනවද නැද්ද කියලා අනුන්ගෙන් අහන්න හිතවිලා තියෙනවා ඒ අදංග වශයෙන් ලැබෙන මේ නිරෝධය අඳුරන්නේ නැති නිසා. නමුත් මෙතන සර්වඥාසේ පැහැදිලිවා යෝකස්සායේව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ ඒ තණ්හාවගේ අශේෂ විරාග නිරෝධේමයි විරාගේමයි නිරෝධය කියන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණාව සුද්ධ කරගත්තොත් අවුරුදු 2600කට පස්සේ අපිට හම්බෙච්ච බුද්ධ ආගමේ අපිට හම්බෙච්ච මේ ගුරුපද ස්මාලාවේ මේ නිරෝධය කියන එක එතන එතන බුද්ධ වෙන්න පුළුවන්. මොකක්ද ඒකේ ලක්ෂණ? කොහොමද මම මේක තේරුම් ගන්නේ? මොකක්ද ඒකේ වැටහෙන කාරණා පච්චුපත්ඛානේ කියලා බැලුවොත් ඒ නිරෝධයට, නිරෝධ වීමට හොඳම ලකුණු, හොඳම අත්දැකිය හැකිදී හොඳම වැටහෙන කාරණා වෙන්න පුළුවන්නේ තමන් තමන්ගේ හුදකලාව වැඩේ. තමන් තමන් විවේක වෙන ගතිය වැටේනවා. තමන්න තමන් විස්රාමය කරගැනීමට එනවා නම් ඒ හැම චිත්තක්ෂණයක්ම ඉස්සර පස්සට වෙච්ච චිත්තක්ෂණ වලින් අපතන තියෙනවා. ඒ ලැබෙන ඒ චිත්තක්ෂණය මේක තමයි බුදුහාමුදුරුවෝ මෙතන මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන නිරුද්ධ වීම. නිරෝධය මට ඒක తాවකාලික වශයෙන් ගන්න පුළුවන්. මේ තමයි ඒකට සාක්ෂිය. මම ඒ නිසා ඒක ආදාහ ගන්න ඕනේ. ඒක දිනු කරන්න ඕනේ. ඒක බහුදීගත කරන්න ඒකට අනුග්‍රහ කරන්න ඕනේ කියන යම් කිසි කෙනෙක් ඒ චිත්තක්ෂණ වශයෙන් ලබන මේ නිරෝධයයි ඒ බුදු දානසේ සඳහන් කරන ඉස්තිත සාරණීවර නිරෝධයට මම පෙරන් පෙන්වන්නේ මටත් දැනට ඒක යම් ප්‍රමාණයකට අයිතිවාසිකම් තියෙනවා අධ්‍යක්ෂණ තියෙනවා නමුත් මේක බුද්ධිය රසින්න කරගන්න නම් මේක අල්ලා ගන්න මගේ කියලා ගන්න නම් තමයි නිරෝධය සාක්ෂාත් කරගන්න. අන්න අර නිරෝධය ඒ මම වෙන වචනකින් කියන මේ බුද්ධ කලාව මේ විස්රාමය මේ විදි වැඩිවීම සඳහා කුමක් කටයුතුද අන්නේදී කරන්න ඕනේ ඒකට කියන නිරෝධ ගාමී ප්‍රතිපදාව. නිසා නිරෝධය අවබෝධ කරගෙනාට පමණයි නිරෝධ ගාමී ප්‍රතිපදාව අවබෝධ කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඉස්කෝලේ කරන ක්‍රමයේ ඉස්කෝලේ කරන ක්‍රමයේ ක්‍රමයේ ගියාට පස්සේ නිරෝධය අවබෝධ වෙනවා. මේකේ නිරෝධය අවබෝධ කරලා පස්සේ තමයි ක්‍රමයේ තේරෙන්නේ. මේක කියනවා විශාල පරස්පර විරෝධී ගැටයක්. ඒ නිසා යම් චිත්තක්ෂණයක තමන්ගේ හිතේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, නැත්නම් පොඩි කියන තණ්හාවෙන් දුරවම් වෙච්ච චිත්තක්ෂණයක් දැක දැක දැන දැන කරන්න පුළුවන් නම් ඒ හැම චිත්තක්ෂණයක්ම අර කියන විස්රාමයේ නිරෝධයේ විවිධී ආර්ය ගතියේ කුළු යන බව මේ දෙක ගලපලා තේරුම් ගන්න පුළුවන් වැඩි වෙන්න වැඩි වෙන්න මේ යෝගාවචරයට හරි දීසි ඒක නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා දැනගන්න. ඒ නිසා නිරුද්ධ නිරෝධ ශක්තිය විස්තර කරන පස්සේ නිරෝධ ගාමී ප්‍රතිපදාව කරවත්තනදී විස්තර කරන්නේ. මේ ආචීන අධ්‍යාපන ක්‍රමයට හෝ ලෝකායත අධ්‍යාපන කිසිම ක්‍රමයකට විස්තර කළ දෙන්න. විස්තර කළ දෙන්න පුළුවන් වෙන්නේ මේ නිරෝධයේ ගෙඩි වශයෙන් හම්බෙන කමින් දෙපා. ඒක සමන්ත වෙනදක් නොතිබුණු කාලයකට මානසික ආතතිය නැති බවින් අසහනය නැති කමින් උදේකලාවෙන් විස්රාමයෙන් විවේකයෙන් ලැබෙනකොට මේ තමයි මම කරපු ප්‍රතිපදාවට මට හම් වෙච්ච తాවකාලික නිවන නිරෝධය මෙන්න මේ නිරෝධය මට අර චිත්තක්ෂණයකට ලැබුණා මේක දෙකක් කරගන්නේ කොහොමද තුනක් කරගන්නේ කොහොමද හතරක් කරගන්නේ කොහොමද කියලා ඒකට ගැළපෙන අනුග්‍රහ ගන්න ප්‍රධාන වශයෙන් කියන සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීවයේ වශයෙන් සකස් කරන දිනාට බුදුහාමුදුරුවෝ රඟින්න ඕන කමක් නැහැ. යම් දවසක තමයි මේ විස්රාමයේ විවේකය මානසිකාර්ය කියන කීයත් අවබෝධ කරගන්න මට පිට තියෙනවා. මට දෙන දැන් මේ පස්සේ ක්‍රමසා විදි හොයන එකයි. ඒ ක්‍රමසා විදි තමන්ගේම සංස්කෘතිය හැටියට තමන්ගේම හැදිච්ච පරිසරය හැටියට හදාගන්න. අනේ ඒ සඳහා යන ප්‍රතිපදා තමයි ආදර්ශනක මාර්ගය කියන්නේ කියලා ආයෙත් කරකොල කරවෙතනවාසි මධ්‍යම ප්‍රතිපදාවයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි නිබ්බාන ගාමී ප්‍රතිපදාවයි තුනම සංසන්දනය කරනවා ඔය ධම්මචක්කවර්තන සූත්‍රයේ අවසානයට ඊට පස්සේ චතුරාර්ය සත්‍ය විදිහට ලස්සනට ප්‍රායෝගිකව විස්තර කරන එක එක සත්‍යයක් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය ත්‍රිපරිවර්ත ක්‍රමයකට සත්‍ය සත්‍ය වශයෙන් තේරුම් ගැනීම සත්‍ය සත්‍ය ඥාන කියලා කියනවා ඒක සර්වඥාන්ති කුළු කරනවා කියන්නේ දුක දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න. එන විදිහකට කියනවා නම් ඒ දුක්ඛ සත්‍ය කියන්නේ අපිට එදිනෙදා හම්බ වෙන කරදරවලටම තමයි. වෙනම දුක්ඛ සත්‍ය කියලා සුපර් මාකට් එකෙන් ගන්න දෙයක් නැත්තේ. මේ දුක්ඛ සත්‍ය තමයි මේ දුක කියන්නේ. මේකෙන් පැනලා ගිහිල්ලා හෝ මේක කාලකන්නිකමක් කියලා හිතලා හෝ මේක කවුරු හරි කරපු දෙයක් කියලා හිතන කවම දහකම කෙනෙකුට මේකයි මේ දුකේ දුක්ඛ සත්‍ය කියන එක තේරුම් ගන්න හම්බ වෙන්නේ. දෙක ඒ දුක්ඛ සත්‍ය දුක්ඛ දුක්ඛ සත්‍ය බව තේරුම් ගැනීමට කා යුත්තක් තියෙනවා. කෘත්‍ය ඥානෙ කියලකට කියනවා. ආත්මසිම අවබෝධ කරගන්න. මනුස්සය අපි මෙතන පිළිසක් වශයෙන් ඉඳගෙන ඉන්නකොට මේ පිළිසෙ එක එක කරා මේ දුකේ යම් යම් කොටස් යම් යම් විදිහට දුක් විඳිනවා. මේ වෙලාවෙත් විඳිනවා. දෙන්නේ එක දෙවිදින්නේ නැහැ. දෙන්නේ දෙවියෙක් වෙන්නේ. නමුත් මයි ළඟ ඉන්න කෙනාගේ දුක අවබෝධ කරගන්න නම් මම මගේ දුක අවබෝධ කරලා ආංශික වශයෙන් ඒ කෙනාගේ දුක අවබෝධ කරන තරමට ආත්මස අවබෝධ කරගැනීමේ එල්ලයක් ආත්මස අවබෝධ කිරීමේ අභිමතාර්ථයක් ඇති කරගත්තේ නැත්නම් මම කවදාකවත් මම ළඟ ඉන්න කෙනාව තේරුම් ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා අතුලත තමා වශයෙන් තියෙන දුක් ඒ වෙලාවට මුත්‍විච්ච ටික අවබෝධ කරන අතර ඒ හැම සතෙක්ම දීයති චිත්තක්ෂණයක මේ විඳවන දඟලන ගතිය අවබෝධ කිරීම ශ්‍රේෂ්ඨ මානසික ලක්ෂණයක් විදියට එනද මේ මනුස්සයාගේ දුර්ලභම පිළිපද කලකලා කොම් කරන එක නෙවෙයි තියෙන්නේ ඒක තමයි නොකමිනි දුක් කරදරේ පැමිණෙනවා අනිත් බොහොම හොඳයි මේ දුක පිළිබඳව පූර්ණ අවබෝධයකට මම යන්නේ කියන හැඟීම තියෙනවා නම් ඒක හැකි සංඥාවක් කියලා ගන්න මිනිස්සු තේරුම් ගැනීම කියලා ගන්න බාහිර අපි දුක එනකොට සමානකෝ අනුන්ට එනකොට අපි ඒකෙන් පැනලා ඒ සතුකේ කුටි ඥානයක් තියෙනවා අරිඤ්ඤයම් අරිඤ්ඤයම් කිව්වේ කුබ්බේ අනුස්තිසු ධම්මේසු චක්ඛුද වාදි ඥානමුද වාදි පඤ්ඤාවුද වාදි විචාවුද වාදි ආලෝකෝද මේ දුක මට මරණ මොහොත යන්නේ ඉස්සෙල්ලා ආත්මසිම අවබෝධ කරගන්න ලැබේවා කියලා දුක දිහා නොදකින්න පතන් බැලමකින් නෙවෙයි පැමිණි දුක් පැනිරහන් කියන බැලමෙන් බලපු ධමම ඔය දුකේ මුලස සම්පූර්ණ විනාශ දුකින් පැනලා යන්න නැදකින් කියන්නේ යනකොට යන්න යන්න කොච්ච තැන තමයි එළවෙලව පනවා නමුත් මේ පැමිණි දුක් පැනිරහයි කියන මේ පැරණි සිංහල වචනේ තේරුම් අරගෙන හැම කෙනෙක්ම ඉන්නේ සමාන කිනකට ගුණත වශයෙන් වෙනස් කරන සමාන දුක කියන්නේ හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ මට නාපු පැමිණිච්ච හැම දුකක්ම අවබෝධ කරගන්න සමස්තයට බාර ගන්න කෙනාට තව කෙනෙක්ගේ වැරද්දක් දකින්න හෝ නැත්නම් ඒක සාහිත්‍ය විදිහට කියන්න පුළුවන් තව කෙනෙක් කරන හැම වැරද්දකටම මම අග කියනවා මේක දාපක් යන නම් වෙන්නේ අය වැරද්දක් කරලා දඬුවම් කරන්න ඕන කියලා තව කෙනෙක් කරන ඕනම වැරද්දක් ඒකට මම වග කියන්න ඕනේ ඒක කවදාද සම්පූර්ණ තේරුම් ගන්න මේ මිනිස්සයා මොකක් නිසා කරද්ද කලේ මොකක්ද වැරද්ද වැරද්ද නිසා ඇතිවෙච්ච පසු ප්‍රතිඵලය මොකක්ද කියන මේ මුලමදාර තුන මම තේරුම් ගන්න තෙක් මම මේ වැරද්ද පිළිබඳව নানা ප්‍රකාර ප්‍රකාශ කරනවා මිසක් දාප දුක අවුල් කරනවා ඒ සහාත්පසෙ හැම කෙනෙකුම කරන වැරද්දක් මගේ කරහක් විදිහට සකකරා. කටයුතු කරන්නේ කාටත් වෙන දයාව, අනුකම්පාව, සාර්ථකත්වයේ සඳහන් කරන්නේ මහා කරුණ, මහා ප්‍රඥාව විදිහට. ඒක නිකන් හිතේක සත්‍යයයි බලන්න ඕනේ. ඔක්කොම තමයි කුසින් වදාකට දඩුවෝ. අපි ආගම් වශයෙන්, ಜಾති වශයෙන්, ස්ත්‍රී පුරුෂ වශයෙන්, පැවිදි උපවිදි වශයෙන්, බෞද්ධ බෞද්ධ වශයෙන් මේ ඡාපයෙන් කරලා බලන්න හදන තාක් කිසිසේත්ම තේන්නේ මේ දුක සාකල්යෙන් අවබෝධ කරන්න ඕනකම නැත්නම් දුකේ කෘත්‍ය ඥානෙ තේරුම් ගන්නෑ. දුකේ කෘත්‍ය ඥානෙ තේරුම් ගත්තා නම් පැහැදිලිවම තේරෙනවා මේක ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ පස්සේ ගියාට පස්සේ බෑ මරණ චිත්තක්ෂණය කරන්න බෑ මේකට හොඳටම වෙලා තමයි ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිටි පොදේ කියන වෙලාවේ කරන්නේ ඒක ලේසි නිසා අපට දුක පිළිබඳව බුද්ධ ධර්ම ආලේපයක් කරගන්න හදනවා අපි දුක වසම ගන්න දුක අයින් කරන්න ඒක මම හිතනවා මේ වටිනා ශාසනයේ වමතින් අල්ලන්න හදන ඇලිලා කවදාකවත් හරියන්නේ මේ අපිට පේන මේ ඉදිරියාමේ තියෙන ජීවිතයේ දුක අවබෝධ කිරීමට අමුද්‍රව්‍යයක් කරගන්නවා මිස මේ බුද්ධ ධර්මයේ තියෙන දේවල් අරගෙන ආලේප කරලා ඒව මකන්න හදනවා කියන එක මම කියන්නේ අව탁සියක්. දෙක මට හරි කනගාටුයි නැත්නම් කල්පනා හිතෙනවා. අපි කවදාද මේ දුක සාකල්යෙන් අවබෝධ කරනවා කියන බව පිළිච්ච ගතියක් කරන්නේ. මේ දුක වශයෙන් මම අවබෝධ කරගන්නවා. ඒ ශරීරය කවදද මට පෙර නොඇසු නොවිරු විදි ඥාන පහළ වෙන්න කියලා බැලුවොත් හැම පැමිණෙන දුකක්ම ගුරුරෙක් වෙනවා. හැම පැමිණෙන දුකක්ම තමන් උසස් තත්ත්වයකට පණ නැකන. ඒක අපේ හිතෙනවා බුදු කෙනෙක් කිව්වේ නැත්නම් එතන මේ කවදාකවත් කරන්න බැරි. හිතෙනවා නිකන් මේ මොහොත හිතින් හදනවා කියලා ලේනේ තමන්ගේ වලිගේ ඒ තරම් බෑ කියලා හිතේ මම මේ වෙනස ඇති වෙච්ච එක මම මේ දුකට මට එන්න තියෙන හැම දුකක්ම මානවයන්ට තියෙන හැම දුකක්ම මම සාකල්යෙම අවබෝධ කරගන්න මලකට කියන්නේ ආංශික අවබෝධය ඒත් හොඳයි මේක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න ඕනේ දුක පිළිබඳව තියෙන ආකල්පය වෙනස් වෙච්ච ගමන් සම්පූර්ණ කිරීමේ කටයුත්ත බොහෝම ලිස්ට් පටන් ගන්නවා නැත්නම් ඒ කටයුත්ත විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා ඒ නිසා මේ දුක දුක්ඛ සත්‍ය එක පරම ආර්ය දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න ඕනේ දුක දුක්ඛ ඥානයි. ඊටසේ කෘත්‍ය ඥානය තමයි මට මේ කල යුත්තක් තියෙන්නේ. කල යුත්ත මොකක්ද? සාකල්‍යම අවබෝධ කරගන්න. මම දැන් ටිකක් අවබෝධ වෙලා බෙල්ල කඩා ගන්න තියෙනවා. කොන්ද කඩා ගන්න තියෙනවා, මැරලා තියෙනවා. ඒක ටිකක් අවබෝධ. අන්න එහෙම කෙනෙකුට මැරෙන්න ඉස්සර වෙලා මේක සාපසින්ම අවබෝධ කරා නැත්නම් රාහත් වීමට අවශ්‍ය කරන ප්‍රමාණය මම සාක්ෂාත් කරා කියලා ජීවිතය තුළක සම්පූර්ණ වෙන වෙලාවෙදී අර පෙර නොඇසුණු විදිහට චක්කුමුදුපාදි ඥානමුදුපාදි විදියට චිත්‍රේ වටේටම බුදුජාණන් වහන්සේක ධර්මයි. මට දුක පිළිබඳව දුක් සත්‍ය පිළිබඳව නැත්නම් මේකමයි දුක් සත්‍ය කියන වෙන එකක් නෙවෙයි මේ බාහිර ලෝකෙන් එන අපිටක් නෙවෙයි මේ ඉඳලා පැමිණෙන දෙයමයි කියන එක එක ධර්මණීමක් මේ සඳහා කලිත සියලු දුක් මම විඳින්න ඕනේ. විඳිනවා කියන එක නම් අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ මම අවබෝධ කළා. ඒකට දුක් ඥානෙ, අති ඥානෙ, කුත ඥානෙ කියලා තුනයි. ඊට පස්සේ දුකට හේතුව තණ්හාව දැනටමත් අපි ළඟ අවබෝධ කරගන්න ගන්න තියෙනවා. කාටද කියන්න බෑ ඒක නෑ කියලා. ඒ බව දන්නේ එක. මේ මේ අද මෙතන මෙහෙම ඉන්නේ මෙන්න මෙච්චර තණ්හාවක හේතුවෙන් ඒ තණ්හාව පිළිබඳව ඒක දුරුවන් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙනවා. මම මේක සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ දවසක එක චිත්තක්ෂණයක සියලුසියක් ඉවර කරා කියලා හැම තුම්පලදීම ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන වෙලාවේ සර්වඥාචාර පාඨය ධ්‍රුව පදේ කියනවා. ඒක මහපිරිතේ මධ්‍යම රාත්‍රියේ තමයි යෝග කියන්නේ. ඒ නිසා මේ මධ්‍යම රාත්‍රියේ දුක්ඛේ ඥානං උබ්බී අනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝකෝ උදපාදි කියනකොට මඟුල් බෙද ගන්න. දුක්ඛේ ස්කෘත්‍ය ඥානෙ සංකල්පය ඒ පාඩේ කියන ආශ්‍රයෙන් මඟුල් බෙද ගන්න. දුක් කෘත්‍ය ඥානෙ කියනකොට මඟුල් බෙද ගන්න. දොළොස් පරත මඟුල් බෙද ගන්නවා. නිදාගෙන කටට හැරෙන්න. පිළිච්චේ නාමකේ කට බෙදෙට වෙලාදී මඟුල් බෙදේ වෙලාට පොඩ්ඩක් අකට නිරික්ෂාම වෙනවානේ. දිගටම වෙනවා. ඒක විහිළුවක්ම නෙවෙයි. මේ අපි ළඟ තියෙන ටිකේමයි දුක තියෙන්නේ ඔයින් පිට නැහැ. ඒ වගේ මේ තෘෂ්ණාව දුරු කිරීමට අපි ගත්ත මේ ක්‍රියා මාර්ගයේම ඔකට විශේෂ වෙන සමීකරණයක් නැහැ. කිටි මාර්ගයක් නැහැ. ඊට පස්සේ අපි මේ දුක ගෙවන් කරපු ප්‍රමාණය යම් නිරෝධයක් දැනනවත් අත්දැකලා තියෙනවා නම් ඔයිට වැඩි වෙන වෙන බ්‍රහ්මික නන්දන දෙයක් නෑ සක්‍රීය නන්දන දෙයක් නෑ ඔච්චරයි. ඔකම සාක්ෂාත් කරගන්න නම් සාක්ෂාත් කරගන්න. මැද ඉන්න මිනිහෙක් ඉන්නවනේ. වරින් වර නිරෝධය අත්දකිනවා හිත විස්රාම වෙනවා. අසහනිය නැති වෙනවා. විවේක වෙනවා. අනිත් විවේක පිට වෙලාවදී අදාළ පසුබිම් කාරණා හොයලා අනුග්‍රහ කිරීමේ කටයුත්ත බුදුන්ගෙන් අහන්න යන්න එපා. ඒක බුදුහම උපමා දීලා තියෙනවා. Taman මේක හොයාගෙන කරන්න ඕනේ කියලා. මාර්ගය පිළිබඳව දැනටමත් Taman දැනගෙන තියෙනෝනේ යම් ප්‍රමාණයක දන් දීලා තියෙනවා. යම් ප්‍රමාණයක සීලක. යම් සමාධියක් තියෙනවා. යම් විපස්සනාවක් තියෙනවා කියලා. ඒ දේ අවබෝධ කරගත්තට පස්සේ මේකමයි ආර්ය වූ නිරෝධ ගාමී ප්‍රතිපදාව මම මේක පුරන්නේ. වර්ධනය කරන්න ඕනේ කියලා වර්ධනය කරනකොට ඒකෙත් තුනක් මේ විදිහට ඒ ද්වාදශකාරයේ දේශනා කිරීමෙන් තමයි ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය හිමා විවරය. ඊට පස්සේ අනුලෝකයන්දී සඳහන් කරනවා ඒ බොහෝ අභීතව සඳහන් කරනවා මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකේ යම් තාක් මේ චතුරාර්ය සත්‍ය ද්වාදශාකාරයට මට වැටුනේ නැද්ද ඒ තාක්කල් නම් සම්මා සම්බුද්ධත්වෙ පේන කරේ නැහැ. කියන්න බැරි නෑ. මහණෙනි මම යම් අවස්ථාවක දෙවියන් සහිත මරණ සහිත බඹුන් සහිත දේව ප්‍රජා සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකී මේ චතුරාර්ය සත්‍ය ද්වාදසාකාරයකට මම තේරුණාද මම එදා කියනවා කිව්වා වර්ණ ශීෂපත රාමේදී මම සම්බුද්ධත්වයට පත්. ඇතර පත්ුනේ නම් ලම්බමේ උද්දලය ප්‍රකාශිතේ විතරදී මා පොළොව දෙතරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ වෙලාවේදී අටුවාව කියනවා 18 කියලා බ්‍රහ්මියෝ මේකේ අතුරු සිත්තු ගහක නැතුව ඉදි කට්ට ගහ කරා වෙන තේන මහා ප්‍රශ්න 10 වට වෙලා හිටියයි කියලා ඒ මංගල මොහොතට 18 කියලා සෝවාන්මයි කියන නිවන් දැකලා. නමුත් මතක තියාගන්න මේ 18 කෙලකට වැඩි වටිනවා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කරපු ආවෝදේ. ඒ මනුෂ්‍ය මිනිස්සු. ඒ මනුෂ්‍ය ලේම සහිත කෙනෙක්. ඒ නිසා 18 කෙලක් ප්‍රශ්න වලක ආවෝදේ නිමී මුත්‍යාංච උදම්මනේ අඤ්ඤාශවත කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාශවත කොණ්ඩඤ්ඤ කියලා මේ මනුෂ්‍ය ලෝකෙම ඉන්න කාමෙට යෙදිච්ච පොඩි උත්සාහයක් කරන්න මේ කොණ්ඩඤ්ඤ වෙනසක් ඇති වෙනවා. මනුස්සයෙක් තීරුම් ගත්තා කියලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන්ට මතක් කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහනකොට යම් කිසි සම්දේ ධර්මයන් සම්බන්ධන් නිරෝධම් මේ ලෝකයේ අමතා කට ගන්න අසුර ධර්ම තියනවාද ඒ සියල්ලම දුර වෙනවා මේක කියවෙන්නේ නැහැ නැසගත යුතු කාරණාවක් මේකේ හට ගන්න තා කට ගන්න දුක් පමණයි මේ ලෝකේ හට ගන්න තා හට ගන්න දුක් පමණයි. අපි මේ හට ගැනීම ප්‍රීතියක් මංගල කාරණාවක් සුභෝපන්දනයක් කියලා කියන්නේ දුකට ආරපණ කිරීම අර ස්වාමීන් වහන්සේ කිව්වා මේ හට ගන්න හැම දෙයක්ම ගෙවෙනවා ගෙවෙන තැන මම දැක්කයි කියලා කියන්නේ දුක ගෙවලා කියන්නේ. ඉතින් වෙන වෙන මේ තියෙන එකට මාර්ගකත නෙමෙයි සක්විසක වෙන මොකක්වත් නෙමෙයි. අවබෝධ කරගන්න අපි මේ දේවල් වල අට ගැනීම මංගල විදියට සලකන්නේ ඒකේ 100ට ගණනක් සැප තියෙනවා. සර්වතේ සාකල්ප සදාන් කරනවා හට ගන්න සෑම දේම පංචපාදාස්කන්ධ වැටෙනවා. සංකීර්ණ පංචපාදාස්කන්ධ දුක්ඛ හට ගන්න හැම දෙයක්ම යම් තා දැවීමක් පිළීමක් ඇති කරනවාද ඒ දේ ගෙවෙන තැන බලනකොට ඒ දැවීම නැහැ. ඒ පිළීම නැහැ. ඒ අසහනෙ නැහැ. ඒ සංසංගනිකාව නැහැ විවික්‍ය තියෙනවා. ඒක කියනකොට සරුවචනාංශේ යම් කිංච සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම කියනකොට සරුවචනාංශේ තමයි උදාමන. එතනින් තමයි මගේ මම කියන විදිහට බුදුහාමුදුරෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වාටපත් වෙන්නේ කොණ්ඩඤ්ඤාමුදුරෝ ඉන්න. කෙනෙකුට බුදු වුණාට ඒක තව කෙනෙකුට අවබෝධ කරලා දෙනකන් සම්මා සම්බුදු කියන්නේ. ඒ නිසා බුදු වෙන්න පුළුවන් බුදු ඉච්ඡාට අපි පටි බුදු කියලා කියනවා රහත් බුදු කියලා කියනවා. නමුත් තමකට ආරෝධ කිරීමක සම්මා සම්බුද්ධය. සම්මා සම්බුද්ධත්වයේ කියනක අත් දෙකකින් ගන්න පුළුවන්. ඒකත් වටින්න තැනක් තියෙනවානේ. වැදුන කොන්න ඥාන වලට වැදිච්ච ගමන් කොන්නනේ සෝන්සේ සීක tattරපත් වුණා. බුදුජානනාංශේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් කොණ්ඩච්ච සාමණේර ආශ්‍රමයේ දායේ ලැබිච්ච අනුග්‍රහය මුළු මානවය වෙනුවෙන් සර්වඥ වහන්සේ කරපු යෝජනා විශ්චිත කරපු ශ්‍රේෂ්ඨ උත්තරම වඩපත් චිර රාත්‍රඥ අතර ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට නිලනාමයක් දුන්නා බුදුහාමගේ බණහල අවබෝධ කරගත්තන් අතර වැඩිමාල්ලම කොණ්ඩඤ්ඤ අනිත් ඔක්කොම ඊට පස්සේ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු එක නෙවෙයි ප්‍රශ්නේ වටිනාකම මේක තව කෙනෙකුට සංනිවේදනය කරනවා. සම්චක්කප්පත් සූත්‍රයේ තියෙන සංනිවේදන උපක්‍රමයේ තියෙන වටිනාකම. ඒ නිසා කොච්චර වචන කතා කරා. මේ වචන අතර පණිවිඩ කුමාරව සංනිවේදනයේ වෙන්නේම නැහැ. ඒකට අපි කියන සම්බන්ධතාව. ඒකට කියනවා හිස්සට ඕනම් කියලා කියලා කියනවා. ඕනම් බොරු කියලා කියනවා. අරසවචන සංනිවේදනය වෙන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ආවෝද කරන සර්වචනාංශ කියන අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤ. ඉතින් ඒක ලෝකේ මානව ඉතිහාසයේ කලාතුරකින් වෙන දෙයක් තමයි සංනිවේදනය. ඒක පිළිබඳව දැනට තියෙන තොරතුරු වලින් සඳහන් කරනවා නම් මිනිස් ජීවිතය ඇතුලේ මිනිස් ජීවිතයේ ඇතුලේ මේ දකුණු මොළයත් වම් මොළයත් අතර සම්පූර්ණ පෞරුෂත්ව ලක්ෂණ වෙනස්. ඒ අතර කවදාක සංවේදනයක් වෙන්නේ. වම් මොළයේ කියන අදහස් මධ්‍යම දාන්තරත් එක්ක දකුණු මොළයේ සම සමතුලනයක් වෙන්නේ නැහැ. මොකද වම් මොළේ වැඩ කරන තාක්කල් දකුණු මොළයේට අපි ලංකාවේ පෞරුෂ පුරුෂ ප්‍රධාන සමාජය තියෙනවා. පුරුෂ ප්‍රධාන සමාජයේ හැම වෙලාවෙම ඉස්තිරියාවේ බොහොම නිකන් දුර්වල එන්නත් ගණ කර කර ගන්න බැරි නිකන් පුරුෂයා ගහක් වගේ ඉස්තිරියාවේ වැලක් වගේ නලකන ඒ නිසා හැම තැනකදීම අයිය වෙනවා ඒ නිසා ඉස්තිරියාවට දිනු සමාජයක මොනවා කියලවත් ඒක නම්බු යන්නේ පුරුෂයා ඒ ඒ සෙල්ලමක් තමයි මොලේ වැඩ කරන්නේ ඔබ ඒක කාන්තාවගේ තියෙන කලකණකම නෙවෙයි මේ මොලේ හැටි මේ පරිණාමයෙන් ආපු එක. යම් කිසි දවසක වම් මොලේ ක්‍රියාකාරකම් එක්කෝ අබැල්කකින් අතර වෙන්න ඕනේ. එහෙම නැත්නම් දකුණු මොලේ ක්‍රියාකාරීත්වය වම් මොලේ අභිබවල යනවා. මේක වෙන්නේ නැහැ. දකුණු මොලේ තියෙන්නේ බොහොම సౌందర్యාත්මකව සියල්ලම පිළිගන්න සුළු කාට සමාව දෙන්නේ. අනුකම්පා බුද්ධිය සෛඥානයි. ලෝකේ දැනට දිනන්නේ ආයුධ යුද්ධේ. දැන් තියෙන්නේ කක් දෙකේ. දැන් තියෙන්නේ පරුෂත්වය. පුරුෂත්වෙදී මේ පරුෂත්වයේ තියෙන සාහන නැගී ඉන්න බෑ. මේකේ කට සමතුලිත වෙච්ච දවසේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි සමතුලිත වෙච්ච දවසේ හැම කෙනෙක් තුළම බුදු කෙනෙක් ජීවත් වෙනවා. මොලයක් තියෙන හැම කෙනෙක් තුළම ජීවත් වෙනවා. නමුත් එක පැත්තක් පාගන අනිත් පැත්ත බතු වෙනකොට විකෘතියක් මෙතන ප්‍රකෘතියක්. ඒක නිසා හැම කෙනෙක් තුළම ස්ත්‍රී පුරුෂ දෙකම ජීවත්. ස්ත්‍රියව පුරුෂයෙක් තුනක් වම් මොලේ වැඩ කිරීමෙන් කරන්නේ අර සියල්ලට සමාව දෙන්න. සියලු දුක් අවබෝධ කළ යුතු කියන සමස්තය පාවල තියෙන අවස්ථානුකූලව අවස්ථා වාසිය ලබා ගැනීම කැපිපෙන්න හදන්න තියෙනවා. ඉතින් ඒ සංවේදනයම තමයි ලෝකෙ තියෙන්නේ. අපි ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි තමයි. සංවේදන යුගයක නම් සර්වඥයන්ස මතක් කරන විදිහට අපි කතා කරන්න උත්සාහ කරාට අනුවිදේ සංවේදනය වෙන්නේ නැහැ. උනේ කොණ්ඩඤ්ඤ සාතට විතරයි. කොණ්ඩඤ්ඤ සාතට පස්සේ වප්ප පත්‍ය මහානාසදී ඒක ස්වාමීන් වහන්සේලමක් නෙමෙයි ඉස්සරහින් තියාගෙන බුදුනාංශී guided meditation එකකින් මෙහෙවලා භාවනා කරවලා එක එක කෙනෙක් එක්කම කොට දානවා. ඊට පස්සේ තමයි ප්‍රශ්න මතක තුනට පස්සේ අනතරකන සූත්‍රය දේශනා කරලා පස්සේ රහතන් වහන්සේලා ආය නමක් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණා. අනේ ඒ කොණ්ඩඤ්ඤන්තර පස්සේ ධර්මය අවබෝධ කරපු අප ස්වාමීන් වහන්සේ ධර්ම පාඩ ඉස්සර වෙලා උන්වහන්සේගේ තේර අවධානය සඳහන් කළා තියෙනවා පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති උන්වහන්සේ දේශනා කරනවා ඇසන්තෝ පස්සන්තෝ කියලා කියන යමක් දකින්න පුළුවන් කියලා පස්සති පස්සන්තං ඇසති කියන තවත් ඇසති කියන දකින්න ඇසති කියනවා කී බෑගේ ඇස් නැති ඇස නපසන්තෝච පසති ඇස් නැති කොටයක් වේ ඇසති මනුස්සයාට ඇසක් තියෙනවා ඇස් නැත්තක් තියෙනවා නපසන්තෝච පසති ඇස් නැති මනුස්සයාට මේ පේන්නේ මට ඇස් නෑ අරයට ඇස් තියෙනවා කියන පස්සේ මේ ලෝකේ මට නම් අන්දයි මට මොකක්ද මේ ලෝකේ ඇස් ඇති කියලා જાතියක් තියෙනවා එනිස ඇස් නැති මනුස්සයාට එයා මනින්නේ ඔක්කොම ඒ විදිහට. අන්න එවැනි ලෝකයක ඉඳගෙන තමයි වක්ක ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමන් කරා ධර්මයේ දේශනා කරන්න එනකොට නුරුස්න ගති බෑ. දැක්කේ නැති හින්දා බුදු කෙනෙක් ඉන්න බෑ. මධ්‍ය ප්‍රතිපද කියන බෑ. මේකේ තියෙන කාමසුකන්ධ කාණියෝගේ අත්‍යකිරම ධර්මයේ විතර ඕදකයින් කරපු ආය මොනවද කතා කරන්නේ. කියන මතයක හිටපු නිසා වහන්සේට බුදුන් දකින්න බැරි වුණාම සුවාන් වුණාට පස්සේ කියනවා අසන්තෝ පසති පසංකන පසන්තෝ චස ඇසත්තු ඇසත්තම දකි ඇස් නැත්තු දකි ඇස් නැත්තු නොදකි ඇසත්තාවක් නොදකි ඉතින් එහෙම අනුභූත ලෝකයකට මේ කටයුතු කරන්නේ ඒක නිසා නමුත් මේ අනුභූතය හරහා තමයි මේ ඥානෙ පහළ ඒක සඳහන් තෘෂ්ණා දුරු කිරීමේ චේතුන්ති හරහා සමත පූර්වංගම විට යන්න පුළුවන් නමුත් හඳුවර මේ ධර්ම කාරණා හපලා විසිතුරු කරලා විස්තර කරලා අතුරු ගහලා බලව අවිද්‍යාව දුරු කිරීමෙනුත් සෙල්ලක්කාරකම වලට නිදී වෙනවා මේ ඉතජාන්ති පස්සේ වෙච්ච බුද්ධ ධර්ම වෙනස්කම් බලනකොට මෙන්න මේ සෙල්ලක්කාරයිගේ නැත්නම් විපස්සනාව හරහා මේ ධර්මයේ තේරුම් ගත්ත කට්ටියට කට්ටියගේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා වගේ පේනවා දැන සංගණනයක් ගන්න. හැබැයි ඒකෙන්ම කියන්නේ විපස්සනාව මතුවීම නිසා මේ වගේ දෙවන් දුරවල කටයුතු කරන අමුදරුවන් රැකගෙන ජීවවා පහකට පෙරවිලා තියෙනවා. මේ ඇති වෙච්ච ප්‍රවණතාවය නිසා සමතයානිකත්තන්ගේ දිනුමක් තියෙනවා. හැබැයි මේ දිනුමේ පෙරගමන් කරන්නේ විපස්සනා. ඒක තේරුම් ගන්න බැරි කම නිසා තාම බුද්ධාගම බුද්ධ ධර්මයක් පැතිලා යනවා. මේක අකිල තේරුම් ගන්න කියලා කියනවා. බුද්ධ ධර්මයේ මුතුම මුළුනට පස්සේ ඒක අනිවාර්යයෙන්ම බුද්ධාගම දෙයක් වෙනවා. බුද්ධාගම මුළුන අනිවාර්යයෙන්ම බුද්ධ ධර්මයේ දෙයක් වෙටේ කියන සාධාරණ සත්‍යය. දැන් හොඳට මතක් කරගන්න. මේ ධර්මයේ හේලි කරගන්න. ධර්මයෙන් තමයි බැපලිලා. ඒ හරහ අනේ කවදාක බුද්ධ ආගම නිකන් කරන්නේ. ආගමට දල් කරන්නේ. ධර්මය හරහ. ආගම විතරක් කරලා මට ධර්මය ලැබෙයි කියලා දේශයෙන් නම් හිතන්නේ. ඒක වෙනම කතාවක්. ඒ නිසා ධර්මයේ කරලා ධර්මයේ හරහා ආගමක් නැතිවම යන කෙනෙක්ගේ අද වගේ යුගයකට විශාල සේවයක් සිද්ධ වෙනවා. ආගම හරහා ධර්මයේ සිද්ධ වෙයි කියලා හිතන කෙනෙක් බලාපොරොත්තු සොන්නේ කියලා මට හිතෙනවා. ඒ නිසා කෙනෙක්ම විශ්වාස කරගන්න ඕන වෙලා තියෙන කිසිම අවස්ථාවක්. ඒ අවස්ථාවේදී එකම ක්‍රමයේ සමතචාරණ ක්‍රමය නෙවෙයි එකම ක්‍රමයේ විපස්සනා යන ක්‍රමය. මේ භාවනා කරනකොට මේ දෙකම අවශ්‍යයි. මේ දෙකේ තියෙන කෘත්‍ය කරදින කාරණා මොකක්ද කියලා බලලා අවස්ථාව මේකට අනුග්‍රහ කරගෙන ගියොත් මට පේන විදිහට මේ ස්ත්‍රී වුණා පුරුෂ වුණා පිළි වුණා පැවිදුණා කියලා වෙනසක් නැහැ. කාරණාවක් අවබෝධ කරොත් මේ භූමියේ අවුරුදු 2600 ඉස්සල්ලා බුදු කෙනෙක් කරපු ඒ කෘත්‍යය. අදින්ට බොහෝම ලොකු කිසි කෙනෙක්ගේ පූර්වාදර්ශයක් නැතුව කරපු වැඩන්නේ ආන්නේ වගේ වෙනසක්. පරපුරම සංසිඳී ඉන්නට ගෙනියන්න ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අද මේ ගත්ත දේශනාවට අනුව කඩිය සීල දිනාටම ඒ විදිහට පෙරමුණ අරගෙන තමන්ගේ බාධා පිටගෙන ධර්මයේ හරියට කියන ඉදිරියට යන්න ශක්ති ධෛර්ය බලයේ පිනිස අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අවශ්‍ය දවස් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සීල දිනාටම සනසින්දා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.